සබ්බෝති භූතාය තක්ඛම් දිවං සම්පවිනත් යම් කිසි කිරීමක බලාපොරොත්තු වෙයි. අද ධර්ම අද ලෝකක්කෝය දවසේ බොහෝ සංවල ගුවන් විදුලි ආදී ආයතන වල බුදුරජාණන් වහන්සේ ගැන විස්තර බුදුරජාණන් වහන්සේගේ ගුණ ආදී තමයි ධර්ම දේශනාවලට යොදාගන්නේ අපිටකින් නිතරමේ කියනවා ඒ නිසා ඒකත් දීගබත අයින් කළා අද ධර්ම දේශනාවේ වෙනම පිළිවෙලක් අනුගමනය කරන්න කියලා කල්පනා බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අපට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මනගන්න. අපේ ශක්ති ප්‍රමාණයෙන් බුදු ගුණ මනගන්නට පුළුවන්. මේ දේශනාවක් සාම වටින දේශනාවක් මම හිතන්නේ කවුරුවත් අහලා නැති වෙන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යයන් පිළිබඳව ඕලංගන්න රූපාදී අරමුණු පිළිබඳව ඒවන්දන විපත ආදීනමය යටින් ගැටලා තම බුදු මුවණින් ගැටලා සාමත්වල් භයානක හැටියට දේශනා කළා මේ අසන්නන්ත මේක වදාළේ දෙතුන් මහන්සලක ඉතාමත්ම භයානක හැටිය. ඉස්සක පාවදින්න ධර්ම දේශනා අනේ ආදිත්ත සූත්‍රයේ කියන එකෙන් තමයි පිටරලාවා ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ආදිත්ත පරියාය සූත්‍රය කියලා එකක් කුණ්ඩ ජටිලයන් ගමනය කරලා ඒ අවස ධර්මාභෝධය කරන්න දේශනා කළ සූත්‍රය ආදිත්ත පරියායතේ ඒකදී චක්කුන් දුක්ඛේ ආදිත්තං ආදී වශයෙන් මරණෙනි අත දිනගෙන තියෙනවා කියන අරෝධියට දොරටු පිළිබඳව දේශනා දහස් ගානක් දේශෙන් රහත් වෙනවා මේක ඒක ඒ දේශනාම නෙවේ මේක ආදිත්ත පරිවාල් කියන නම් තිබුණාට මේක මාර්ගුණාට දෙන්න ඇති ආදිත්ත සූත්‍රය කියන නම කියලා ඒගොල්ලන් තමයි ටිකක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ඉතින් සරල දේශනාවක් නෙවෙයි බුද්ධිමත් අයට හිතන්න මනස මෙහෙවන්න පුළුවන් ශ්‍රාවකයන්ට ඒ ගැන හිතන්නට පුළුවන් ශ්‍රාවකයන් මේක තේරුම් ගන්නවද නැද්ද කියන එක මේක අපට දේශකයාට ආදාන එකක් නෙවෙයි. ඒක ශ්‍රාවකයා දියුක්කම ශ්‍රාවකයා දිලදා. මේ දිනක ගැඹුරු ගැතිය කියනවා අතිපරම් සහලාකාරයෙන් විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආදිත්ත පරියායන් වූ භික්ඛවේ ධම්ම පරියායන් දේශිතා මහණෙනි මේ ආදිත්ත පරියාය ධර්ම ප්‍රමය පිළිබඳ නුඹලාට නම් දේශනා සංසුනාති ඒ හොඳට අහගන්න අහන්න. සතනෝක දික්කවේ ආදිස්ස පරියායෝ ධම්ම පරියායෝ. මහණෙනි ආදිස්ස පරියාය ධර්ම පිළිවෙල ධර්ම ප්‍රමය මොකක්ද? වරං දුක්ඛේ සත්තාය අයෝකලාපාය ආදිත්තාය සම්පද්දලිකාය සදේති ඒක හොඳයි මානේ. නත්තේ චක්කුඤ්ඤයේ සරූපේසු අනුත්‍යංජනසෝ නිස්සක්ඛා. ඈත හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව අනුත්‍යංජන වශයෙන් නිමිති වශයෙන් ගන්න මට වඩා අර විඤ්ඤාණයට යකඩ කූරකින් ඇත්තට අතුල්ලනක හඳන් කියන බුදුරජාණන් වහන්සේ වදාළා. මේ ප්‍රතිපන්දර සාමත්ම භයානක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනුත්යන්ජන ගැනීම නිමිති ගැනීම අපට රූපයක් හමුනාම මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ආදි වශයෙන් නිත්‍ය හැටියට සුඛ හැටියට හොඳ දෙයක් හැටියට ලක්ෂණ දෙයක් හැටියට ගන්න. ස්ත්‍රී පුරුෂ කියලා කියන ලෝක ප්‍රධානමේ කෝසයින බුදුහාමුදුරේ දේශනා කළා කියන්නේ ගන්නාමේ විස්තරයක් කරකෝ කර අයෝනිසෝ මනසිකාරය. අනුන්කට කියනවා නිරුක්ත ගැනීම කියලා. නිරුක්ත ගැනීම. ඒක උපමාවට දෙන්නවා කියන්නේ කිඳුලා ගොදුරක් දැක්කලා වගේ. කිඳුලා ගොදුරක් දකින් අල්ලගන්නා හිමිකේ. ඒ වගේ ස්ත්‍රී පුරුෂාදී වශයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් නිමිති ගන්න. මේ ස්ත්‍රියක්ද මේ පුරුෂයෙක්ද ආදී වශයෙන්. අනුත්තං ගුණ ගන්නා කුඤ්ඤ කේශ කලාපය හොඳයි ඇත්තක හොඳයි ධන හොඳයි අතපය හොඳයි පාට හොඳයි අන්න හේරි දිවට ගන්න. සුළු කොටක් අර කෝඩල්ලා එක තැනකින් අල්ලා ගන්න වගේ පොළු පොළු කොටස් අරගන්න. ඒකට කියනවා අනුත්යන්ජන වශයෙන් ගන්න. මේ විදිහට සත්තු වෙන්නේ රූපේ. අසත අනුගාන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුත්‍යංජන වශයෙන් ගන්නවට වඩා හොඳයි මහණෙනි ලෝකාකරින්ව රක්ෂිත යකඩ තුරක් කරගෙන හිටන් ඇහි වතුල එහෙම කළොත් මරණයටපත් නමුත් තර නිමිති අනුත්‍යංජන වශයෙන් කාම රාගාදී කෙලෙස් පැටියට අරුත වැඩේ බලන්න. අනන්ත කාමයක් සතර දුකට බාධනය වෙනවා. ඒ නිසා අරුත වැඩේ මේක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ අත්තන්නාසාදී ඉන්ද්‍රයන් පිළිබඳව ඕනත හමුවන රූපාදී අරමුණු පිළිබඳව පිළිබඳව සාමත්ම භාවනක ලෙස අරුන් දක්සල බුදුරජාණන් වහන්සේ දේශනා මුත්තස්සාද ගති සංවාදික්කවේ විඤ්ඤාණං සික්ඛමාණං සික්ඛය අනුත්තංගන සරතු ගතික අර සංකීර්ණකෝ මිනිස්සුක ගැතිරලා හරි අනුත්යන්ගෙනේක ගැතිරලා බැඳිලා හරි මානමේ වෙලාවක විඥානයේ තියෙන විඥානය එතනයි බැඳිලා තියෙන්නේ අර අනුත්යන්ගෙන නිමිති වශයෙන් ගත්ත තැන තමයි බැඳිලා තියෙන්නේ විඥානය සක්කේතේ සමන්නේ සාලං තරෝවිය දරිදනාලක් සේවනාලි සාලක් ක්‍රියා කළොත් පුනම සාලනේ සංදිත්ත මෙන්න මේ කාරණේ විද්‍යමා යම් ගින්නම් ගතේනං අන්‍යතරං ගතින් ගත්තේය නිරයන් ආසිරත්තාන වේ අර නිමිත්තක් හෝ අනුත්යන්දනයක් අල්ලාගෙන උපතරතුන අවස්ථාවේ ආලක්ෂණා කළොත් එහෙම මේ සිදු සම්බව නිරය කියන මෙන්න මේ දෙකෙන් එකකට යනවා අන්නේ දෙකෙන් එකකට යන්න වෙනවා ඉමං සාහං දුක්ඛේ ආදීනං ආදීනං දුක්ඛා ඊවං වදා මානෙ මෙන්න මේ ආදීනෝ දැකලා බුදුන් වලින් බලාමදාරලා ඒකන් මම මේ විදියට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා මේ සාමාන්‍ය ජීවිතයේදී පමණක් නෙවෙයි දරුණාවක් මරණ මොහොතක තමන්ගේ රසක අමෝම රූප දර්ශනය පිළිබඳව රාග දේශ වශයෙන් බඳිනනම් අල්ලා ගත්තනම් උගම ඉන්නකොට කාලක් ක්‍රියා කළානම් අනුමානයක්ම නැහැ නිරයතෝ පිරිසං බව කියලා මෙන්න ආදීනම දකලා සමන් මහණෙනි මම මේ විදියට ප්‍රකාශ කරා හැම සත්‍යයන්ම මරණයටපත් වෙන්නේ බරංගු සිත කියන්නේ අසත රූපයක් සමෝනාන් පස්සේ රාග වශයෙන් හෝ දෝෂ වශයෙන් මෝහයෙන් අල්ලාගෙන ඒ අරමුණ රස විඳලා නිකන් භවංගේ කියන්නේ කොට අන්න එතකොට මරුණා නම් කෙලින්ම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මරුණනම් එහෙම කිසිම යරදීමක් නැහැ දෙලින්ම නිරය තිරිසං ආත්මය තමයි උපදින්නේ. මෙන්න මේ ආදීනමයි දකලාවේ මහණෙනි මම මේ විදිහට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දුක්ඛ වහන්සේලා ඉරිදියෙන් ආපු ගමන් කරනකොට තාපකබරු මේරගේ නිමිති විශේෂයෙන් ස්ත්‍රී රූප දකලා ඉරිදින පිරිහිලාරිතං ගිහි බවට පත්වලා තේරණ ගුණවලින් පිරිහිලා ඊළඟට සතරාපායට වැටෙන්නත් නබපාද ගන්න. මෙන්න නිකන් ආදීනද ඒ බුදුරජාණන් වහන්සේ වදාරන කාරණා මොන ආකාරයකින්වත් වෙනස් වෙන්නේ නැහැ කොහොමද? ඒ විද්‍යුතුම දෙන්නේ. මෙතෙන්දී වදාරන්නේ අපට අනුගෙන රූප දර්ශනයන් පිළිබඳව අයෝනිතෝ මනසිකාරයෙන් අරගත්තනම් එහෙම අරන් ඉන්නකොට දරිදලාවක් මරණයට දක්ෂනානම් ආයිසිම නරදීමක් නෑ නිරයතෝ තිරසං ජාතියට ගනම ඕකයි ආදීනක මේව අනේකක්ම එක විදිහ නෙවෙයි ඒ රූප ගන්තනෝල නෙමෙයි වරද්ද තියෙන තමන් අපේ තරං යෝනිත මනසිකාරේ නිත්‍යං භාවනා මනසිකාරයේ මේ කියන ලද කාරණා වලින් ගැලවෙන්නට පුළුවන්. අනුරාධපුරේ තියෙන මහා කිස්ස කියලා ආම්දුරනමක් උන්වහන්සේ අට්ඨික සංඥාව වදලා. දවසක් පරාපාරකින් වඩිනකොට තම ස්වාමියා සමඟ ජබර වෙච්ච කාන්තාවක් නෝපාන ඉදිරියට එනවා. අවුරුවක් නැහැ ස්වාමීන් වහන්සේ කොළඹ වාදනයේ අදහසින් මහහයියෙන් දිනාවු. මහා කුස්සහාමුදුරේ බලන මේ ජනේ කවුද හිනා දෙන්නේ? බලුවනම් මේ කාන්තාව වුණා වෙනවා දස්තික දැක්ක අත්තික සංඥාව ඇති මේ ඉතිහාසය කියලා හිතා මොහොම සංඥාවක් උන්නාන්තයට ඇතුලේ අත්තික සංඥාව ඇති වෙනා නිසා ඒ වනුවම උන්නාන්තේ වලම රාහේ ඒ යෝනිසෝ මනසිකාරයේ පිහිටලා කටයුතු කිරීමේ ආනිසංස නාග සමාන ආන්තරය පුණ්‍යකාකරතිය ඉදිරියට වඩුණකට කාර බලාවන්න ඉදිරිය බැලුවහම මේ ලක්ෂණ කාංචාවන් බොහොම මිහිරි රඳින් ජීවිතය කියලා නතන. උන්වහන්සේ ගත්තා. ජසල කල්පනා කළා අනේනේ අසපය ආදී ක්‍රියා කරන හැටි උපත් වායෝ ධාතුවක් මුල්ලීමෙන් මේවා වැඩ කරන හැටි මේවා ඇති වෙන නැති වෙන හැටි කියලා උන්වහන්සේ යෝනිසෝ මනසිකාරෝ යෙදී මේ ජීවිතය නටන ලක්ෂණ කාන්තාවදියා බලාගෙන ඉන්නාන්ට රහස් වෙනවා. ආරම්භයේ නනේ කියන වරද්ද හරි හොඳ හරි තමයි. තමන් යෝනිසෝ මනසිකාරයෙන් කියනනම් අරමුණ කවරක්වත් තමන් ඒවට අහුවෙන්නේ නැහැ. එතෙන්ද බුදුරජාණන් වහන්සේ වදාරන මාර කියාපු අපියට අස්තහමේන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුඥාන වශයෙන් ගන්න අප වඩා හොඳයි දිනියන් එක්ක යකඩ කුරක් අරගෙන ඇදේ අතුල්ලන්නේ කියලා. අරකට වැඩි හොඳයි කියලා දේශනා කරනවා. මොකද මෙන්න මේ ආදීනම දසලා ඒ තනත්තාය අනුත්යන්ගෙන නිමිති වශයෙන් අරගෙන ඉන්න අවස්ථාවේ කාලක්‍රියා කළොත් එහෙම නිරතව පිළිගන්න අවශ්‍යයි. ඒ නිසා මෙන්න මේ ආදීනම දැකලා තමන්ගේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නේද? ඊළඟට වදාරනවා වරං දුක්ඛේ කුමරේන අයෝ සංකුණා ආදිත්තේන සම්පච්ඡලතේ සදෝති භූතේන සෝතින්ද්‍රියං සංකලිමත් නත්තේන සෝතරීයේසු සබ්බේසු අනුත්‍යංජනසෝ නිමිත්තක්කා මහණෙනි ගිනිගෙන ගිලිතේ ඕකාතේ වතබූලා උන් දේපාට ගන්න ගුණයන් යොත් යකඩෝවක් අරගෙන සංකුදුර කාමිනේ අනිත් පැත්තෙන් කතා වෙනවා. ඉතින් මොනවාම මොකද වෙන්නේ කියලා වෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මේ ගිනිගෙන දිරගෙන යකඩ උල ආනාපානිනවා මේක අනිත් පැත්තෙන් කතා වෙනවා. මහණෙනි ඒක හොඳයි. ඊට වැඩිව භයානකයි තමත හමුවන ශබ්ද අරමුණු පිළිබඳව මිනිති වශයෙන් අනුත්යන්ජන වශයෙන් ගන්නේක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ හැම කාරණයකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අත්සන්නාතාදී ඉන්ද්‍රියන් කුළුබඳව අවන්තු මනසකාරය කරත්තා ගැනීමෙන් යන භාවනක සමුදිතකේ සංසහනවල ඇහෙන සත්‍යයන් පිළිබඳව අනුත්යන්ගෙන වශයෙන් නිමිති වශයෙන් ගන්නවට වඩා හොඳයි නිමියන් එක්ක අත්‍යත්ත යකඩ උලක් අරගෙන සමතාලන අනිත් පැත්තෙන් පකා වෙලා ඒක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේක වැඩි භයානකයි තනට හමුවන සත්‍ය අරමුණු පිළිබඳව නිමිති වශයෙන් අනුත්යන්ගෙන මතේ ගනී. ඔහොම ගැනීමෙන් මොකද වෙන්නේ? ඒකනත් රාගදේශාදී වශයෙන් බැඳිලා අනන්ත කාලයක් තිස්සේ මේ සංසාර දුකට ඕනක අරකට වැඩිය හොඳයි නේද? අනුභවංග නමකින් නිමිති වශයෙන් ගන්නවට වඩා හොඳයි. අර දිනියන් එක්ක යකඩ ඉලක්ක කරගෙන හිටන් තනතනින් අනිත් පැත්තෙන් කතා වෙලා යනවා. පුරුතර දාලයන් ගොන්දාලා ඒ දුක් කියලා තමයි මැරෙන්නේ. ඒක තමයි නමුත් ඊට වැඩිය භයානකයි සමතහමේන සබ්බයන් කුදුබඳව මිනිස් අනුත්වාන්තිය වශයෙන් ගන්නේ. එහෙම ආරං ඉන්න අවස්ථාවේදී විඥානයේ කියන උකාර මිනිස් අරමුණු කරගෙන තමයි. ඒවට බැඳිලා දැකියලා තමයි. එහෙම නිමිතිවලට ගැටි වෙලා බැඳිලා පවතින අවස්ථාවේ එහෙම කාලක්‍රියා කළොත් නිරයට හරි පිළිසම් බවට හරියන මෙන්න මේ ආදීනේ ගැටල මහණෙනි මම මෙහෙම ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කෝටි ඉන්ද්‍රිය පිළිබඳව වරං දුක්ඛේ කුම්මේන නිස්සාදිනේන ආපිත්තේන සංසජ්ජලිතේන සදති භූතේන ධානේන්ද්‍රයන් සංපරිමත් නත්තුන දත් මේ නාමයේ ගණන ගඳ පිළඳ පිළිබඳව නිමිති වශයෙන් අනුඥාන මතයෙන් ගන්නවට වඩා හොඳයි මහණෙනි ගිනිගෙන දෙලසෙන අර ලේ පාටෙන්න ගිනියන් වෙච්ච නියනති ගිනියන් වෙච්ච නියනතින් නහය කපල ගලවලා දානවා නහය කපල ගලවලා දානවා ගිනියන් වෙච්ච නියනකින් නහය පැන්නාම මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් මේක ලේකාට වෙන්න ගිනියම් වෙලා. කනායට තියලා තද කොන්නවා. පිටීගෙන දුන්දාගෙන නහය කපල අහකට යනවා. ඒ බුද්ධල එතනම මැරිලා යනවා. මහණනි ඒක හොඳයි. ගාන විඤ්ඤාය කියන නාමයට දැනෙන සංගතුන්ද පිළිබඳව සුභවතයෙන් සැපවතයෙන් අනුභ්‍යංජන වශයෙන් නිමිති වශයෙන් ගන්නවට වැඩිය අර ගිනිගෙන දිලසෙන ලේකාට වෙච්ච නියනක් අරගෙන නහයට ඇනලා හිතන් නහය ගලවල දාන එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ මොකද? අර නිමිති වශයෙන් අනුත්‍යංජන වශයෙන් අරගෙන ඉන්නකොට ඒක බැඳෙනවා විඥාන. විඥානය කියන්නේ හිතනේ රාග දේශ මොහයෙන් මේ අරමුණේ බැඳෙනවා අරමුණට ගැටි වෙනවා. එහෙම අරමුණේ බැඳිලා ඉන්නකොට බැරි වෙලා මත් කාලක් ක්‍රියා කළොත් එයාට හම්බ වෙන්නේ මොකද්ද? නිරේත යන්න එහෙම නැත්නම් තිරසං ජාතිය කියලා. මානේ මෙන්න මේ ආදීනමය දැකලා තමයි මම මෙහෙම ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ධාමත්ම භයානක පොතේ අත්සන්නාසාදී ඉන්ද්‍රයන්ට අමුබෙන රූප ශබ්දාදී සුභ වශයෙන් නිමිති වශයෙන් ගැනීම පිළිබඳව ඒකේ ආදීනවය ඉතාමත්ම භයානක කොට දේශනා කළ අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා වරං දුක්ඛේ සිංහේන කුරේන ආදිත්තේන සම්පච්ඡලතේන සජෝති භූතේන ජීවේන්ද්‍රියං සම්පලිම නක්තේන ජීවහා යඤ්ඤේතු රතේතු අනුභ්‍යංජනක නිමිත්තක් මහණෙනි දිවට දැනෙන රසයන් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් නිමිති ගැනීමක අනුභ්‍යංජන ගැනීමක වඩා ඒ දිවට දැනෙන රසයන් පිළිබඳව රාග දේශ මොහ වශයෙන් ඒවට බැඳිලා ගැටි වෙනවට වඩා විනිගම දිලසෙන ලේ පාට වෙන්න රත්ච්ච පිහියක් අරගෙන දිව ඇදලා කපලහකට දාන්නේ කොහොමද? ලේ පාට වෙන්න ගිනියන් වෙච්ච ආවදයෙන් පිහියක් කපන්න ඕන නෑ දිවට තිබ්බම මොකද වෙන්නේ? තේරම දුන් දාලා හිටන්, පෙරතුරු ගාලා හිටන්, ගැටිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි ඒක හොඳයි. දිවට දැනෙන රසයන් පිළිබඳව නිමිති මතෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා ගිනිගෙන දිලසෙන ලේපාදරෙන්න රත්ත්‍ච්ච සිහියක් අරගෙන ජීව කපල අහකට දාණයට හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඒ ජීවිත දැනන රසයන් පිළිබඳව ආස්වාද වශයෙන් සුබ වශයෙන් අනුත්‍යංජන නිමිති වශයෙන් අරගෙන ඉන්න අවස්ථාව. බැරි නිරාමත් ආරක්‍රියා කළොත් එහෙම යන්න නිරයට හෝ තිරසංජාතිය. ඉමං ක්වාහං විස්තරේ ආදීනං දිස්සායං වදා. මහණෙනි මෙන්න මේ ආදීනවේ දැකලා ඉමං මෙහෙම ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බලවදාරලා මේකෙන් මෙහෙම වෙනවා කියලා. නිකන් නෙමෙයි බුදු නුවණින් බලවදාරලා මෙන්න මේ ආදීනව කියනවා කියලා හිතව බුදුරජාණන් වහන්සේ වදාළලා මෙන්න මේ රූපාදී අරමුණු ඔස්සේ අයෝනිසෝ මානසිකාරයෙන් ඇලීම් ගැටීම් බැඳීම් මතයෙන් කෙලස් යතෙන් විඥානයේ පිහිටියා විඥානයේ පිහිටියාම මොකද වෙන්නේ? ඒකට කියන අරම විඥානය කියලා ඒ තනත්තා ඒ අවස්ථාවේදී කාලක්‍රියා කළොත් එහෙම ආයි කිසිම සමාවක් නැහැ. නිරයට යනවා එවනම් කිරි සංජාතියට යනවා. මෙන්න ආදීනමේ දැකලායි මහණෙනි මම මෙහෙම ප්‍රකාශ ඊළඟට වදාරනවා මේ දිග දෝත්‍ර දේශනාවක් බොහොම කෙටි සාරාංශයේ වශයෙන් තමයි කියලා දෙන්නේ වරං වික්කමේ සින්හාය සත්‍යා ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය කායේන්ද්‍රයන් සම්පලිමත් නත්තේන කාය විඤ්ඤයේක පොට්ටම්බේතු අනුභ්‍යංජනක නේත්තංකා මහණෙනි කායක ගැනෙන අරමුණු පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා ලේ පාට වෙන්න රත් වෙච්ච යකඩ ආයුධයක තියුණු ආයුධයක් කරගෙන මේ කායට ගහලා ඇනලා ඇහැලා ඇහැලා දාන එක හොඳයි. ලේ පාට වෙන්න ආයුධයක් අරගෙන කායට කෙටුවහම මොකද වෙන්නේ? දුන් දාලා පිච්චිලා ඉතින් ඒ තනත්තා මරණයටපත් ඒ ලේ පාට වෙන්න ගෙනියන් වෙච්ච ආයුධයක් අරගෙන කායක ඇහැල ඇනලා හිටන් ඇහැල ඇහැල දානේක හොඳයි මහණෙනි මේ කාය විඤ්ඤාය කියන කායට දැනෙන අරමුණු පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්න මට බඩ එහෙම අරගෙන ඉන්නකොට දරිණාමක් කාලක්‍රියා කළොත් එහෙම ඒක ප්‍රතිඵලය තමයි එක්ක නිරේත යනම එක්ක තිරිසං ජාතියට යන මෙන්න මේ ජාති දෙකෙන් එකකයි මහණෙනි යන්නේ ඒ වෙලාවේ කාලක්‍රියාවෝ මම මෙන්න මේ ආදීනවය බුදුනුවලින් බලාමදාරලයි මේ ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දැන් ඔය චක්කුසෝත ගාන දිව්වා පාය කියන පහ පිළිබඳවම දේශනා මේ සාමාන්‍ය අවස්ථාවේ පමණක් නෙමෙයි මරණ මොහොත මොහොතකදී ඇත කන ජීව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් පිළිබඳව යම් කිසි අරමුණක් සුබ වශයෙන් සැප වශයෙන් අනුභ්‍යංජන නිමිති වශයෙන් ගත්තනම් ඒ මරණ මොහොතේ ඒක අරගෙන ඉන්නකොට මරණයටපත් වෙනා නම් දෙලින්ම සතර ආපාරයි. ආය අතර රැඳීමක් නැහැ, වැරදීමක් නැහැ. දෙලින්ම සතර ආපාරයට. මෙන්න මේකයි මහණෙනි ආදීනව. මෙන්න මේ ආදීනමේ දැකලා තමයි මම මේ විදිහට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දැන් අතකන ශරීරය චක්කු සෝත ඥාන දිව්වා කාය කියන ඔය ඉන්ද්‍රියන් පහ පිළිබඳවම උපමාවතෙන් ඉතා භයානක හැටියට බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මේවා බුදු නුවණින් බලාමදාරලා තමයි ප්‍රකාශ කරන්නේ. එහෙමයි අරමුණු වලගෙන සුභවතෙන් රාගාදි වශයෙන් ඉන්නකොට මරණයට පත් වෙනොත් එහෙම ආයේ කිසිම වරදීමක් නැති සතර පාවිතා. මෙන්න මේකයි ආදී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වරං වික්කමේ සොත්ත. මානෙනේ ඔළුවේ හිතම් පොරවාගෙන නිදා ගන්න කොහොමද? දැන් කවුරු හරි ඔළුවේ හිතම් පොරවාගෙන නිදා ගන්න. සොත්තං වික්කෝ පනාහං වික්කමේ වංජං දේවිතානං වදා. මාන්නේ මේ නින්ද කියන එක ජීවිතයට වඳ බවක් තමයි. ජීවිතේ වඳ වෙන අය. දැන් කෙසෙල් ගහක වඳ බහිනා කියන්නේ ඒක කණයක් කියන්නේ නෑ ප්‍රතිඵලයක් නෑ. වඳ ගැහණිය කියන්නේ දරුවන් නෑ ප්‍රතිඵලයක් නෑ. ඒ වගේ නිදා ගන්නම කියන්නේ මේ ජීවිතේ වඳ බව ජීවිතේ වඳ බවටපත් වීම කෙතුම ප්‍රතිඵලයක් අපලං ජීවිතානං වදන්නේ ජීවිතේ නිස්සල කර ගැනීම. නිදාගන්නවා කියන්නේ නිස්සල කර ගැනීමක් මේ ජීවිතේ. මෝමෝං ජීවිතං වදා ජීවිතේ මුලාවටපත් වීමක් තමයි මේ ඔළුව හිතම් පොරවගෙන නිදා ගන්නවා කියන්නේ. නත්තේව තථාරූපේ විතක්කේ විත. ඒ වුණාට මහණෙනි අර කාම විතරක ව්‍යාපාද විතරක හිතනවට වැඩිය හොඳයි ඔළුව හිතම් පොරවගෙන නිදා ගන්න. ඒක ජීවිතේ නිෂ්ඵල වීමක්. ජීවිතේ වඳ වී යාමක්. නමුත් ආනාදී විතර්ක කල්පනා කරනවට වැඩිය හොඳයි මනසින් ඔළුවෙන් සම්පරාගෙන නිදා ගන්න එක කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ බුදුරජාණන් වහන්සේ දැන් චක්කු සෝත ගාන දේවා කාය මන කියන මේ දොරටු හය පිළිබඳවම ඒ දොරටුවෙන් අරමුණු ගැනීම පිළිබඳව මහා භයානක හැටියට ආදීනව පෙන්වලා දේශනා බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේ බලාවදානලා තමයි මේවා දේශනා කරන්නේ ඉතින් මේ වාගේ රූපාදී අරමුණු ඔය ඉන්ද්‍රයන්ට අපි තාටත් මුණ ගැහෙනම ඒවා නවත්තන්න බෑ. ඒවා එහෙම තමයි. අරමුණු වැඩි වැඩි කරන්න හදන්න බෑ. තමන් තමයි හැදෙන්න තමන් ඒක යෝනිසව මානසිකාරය සිහිතාගෙන රාගාදී කෙලෙස් ඇති නවන හැටියට තමන්ගේ ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගන්න. සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්ඛුං කුණා නතරිත්තං සතං දීරෝ සබ්බං මුද්ධිසු මරහති පෙරගතාවේ කියන පෙරණ වාසිය අපේ කනට ඔක්කොම ඇහෙනවා. හොඳේකත් ඇහෙනවා නරකේකත් ඇහෙනවා. ඒ වගේම ඇහැටත් හොඳේවත් වෙනවා නරකේවත් වෙනවා. හොඳවත් වෙනවා නරකේවත් වෙනවා. කනටත් හොඳ නරක දේ ඔක්කොම දේවල් කනට ඇහෙනවා. ඒ වුණාට ඥානවන්තයා ඇහෙන දකින හැම අරමුණක් පිළිබඳව ඒවා ඔක්කොම ගන්න හොඳ නැහැ. ඒ තේරම අරමුණු ගන්නෙ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් සමන්ත ප්‍රයෝජනවත් අරමුණ විතරයි ගන්න. යහපත් අරමුණ විතරයි. ඒන ඇහෙනේ ඔක්කොම ගන්නෙ නැහැ. අල්පය ජීෙන් කිරිරින් කරගෙන බොනවා කියලා කතාවක් තියෙනවානේ. මේ අන්තය ජීෙන් කිරිරින් කරගෙන බොනවා. ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද නොයේ කියලා කියනවා. ඒ කොච්චර තිබුණත් ඒ හැම එකක්ම තමන්ම ගන්නෙ නැහැ. ජීෙන් කිරිරින් කරගෙන බොන අන්තය වාගේ තමන්ට අවශ්‍ය යහපත් දේ පමණක් ගන්න ඕන කියලා ඒ ගාථාවෙන් කියදේ. යං පාපිතේන තං දිත්තං යං දිත්තං තං පාපිතේ අපත්තං වාදිගතේම සම්මෝ සච්චමානෝ නමුංචති යම් අරමුණ තමන් දකින දෙයක් විපරීත සංඥාවෙන් ස්ත්‍රියක්ය පුරුෂයක්ය ආදී වශයෙන් දකිනමන නතං දිත්තා ඒ රූපේ විපරීත සංඥාවෙන් ගත්ත මෙතක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කියන්න එතන දෙයක් නැහැ. ගන්නවා නම් කියන්නේ පතන්‍යාපෝතේ වායවා විකාශ තියෙනවා. දෙස්තුම් නියතක් සම්මත් යතනහරාදී තුනක කොටස් මෙන්න මේවා තමයි තියෙන්නේ. මෙන්න මේවා තියනවා මෙතක් මෙතන ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ගන්න දෙයක් මේ සත්‍යයේ බුද්ධලේ ආත්ම සංඥා ආත්මයක් නැහැ කියන එකයි එන් අදහස් කරන්නේ. යම් දිත්තං සංන පස්සති. තමන් දකින්නේ යෝනිතෝ මානසිකාමෙන් සිහිනමණයෙන් දකින්නේ නැතිනම් අපස්සං බද්ධතේ මූල් එහෙම නැදගෙන තැනත්තා මුලාවටපත් වෙනා මේ බැඳෙනවා ඒක ඒ දර්ශනය වෙනදී බැඳෙනවා බද්ධමාන නොවිත බැඳුනයන් පස්සේ කවදාවත් මේ සතර දුකෙන් මිදෙන්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ දැන් මෙතන බුදුරජාණන් වහන්සේ චක්කුසෝත ගාන දේවා කාය මන කියන දොරට හය පිළිබඳවම දේශනා. ඒ රූපාදී අරමුණු නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගත්තාම වෙන භයානකක. ඒක ආදීනවය බුදු නුවණින් බලවදාරලා දේශනා. විනයන් නැති අපඩ පූර්ණක් කරගෙන ඇහි අතුල්ලණයට හොඳයි. ඒ වගේම විනයන් වෙච්ච උලකින් කන කානිනව අනිත් පැත්තෙන් පදාවලා. විනයන් වෙච්ච නියනක් අරගෙන නහය කපලා දානව අහකට. ඒ වගේම විනයන් වෙච්ච පිරියක් අරගෙන දිව කපලා අහකට දානවා. ගෙනියන් වෙච්ච ලේ පාට වෙච්ච ආයුධයක් අරගෙන කායක ඇනලා ඇනලා ඇහැල ඇහැල දාන මේ ඔක්කොම හොඳයි. නමුත් ඊට වැඩිය භයානකයි රූපාදී ආරම්මණයන් පිළිබඳව අයෝනිතෝ මානසිකාරයෙන් රාගාදී වශයෙන් ඒවා අල්ලාගෙන ඒවා අල්ලාගෙන ඒවට බැඳිලා ඉන්නකොට ඒ වෙලාවේ කාලක්‍රියා කළොත් එහෙම ආයි කිසිම සමාවක් නෑ සතරපා. ජීවත් වෙන කාලෙ විතරක් නෙමේ මරණ මොහොත ගැන අපි සලකා බලමු. මරණ මොහොතේදී ආරමුණු ආරගෙන බැඳුනා නම් බැඳලා ඉන්නකොට මැරුණා නම් දෙලෙම සතරපායි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ පිළිබඳව සිහිනුවණ යෝනිතෝ මනසිකාරේ පවත්තලා ඒවා පාලනය පාලනය කරගන්න. සත්‍ර දික්කනේ සතමා අරිය ශාවකෝ ඉතිපටි සංසිප්පති. චිත්තතතාව තත්තාය අයෝතලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය රජෝති භූතාය චක්කුන්ද්‍රයන් සම්පරිමත් මේ ආර්ය අෂ්ටාවකයා මෙහෙම කල්පනා කරයි. ගිනිගෙන දිලිසෙන ලේ පාට වෙන්න රත් වෙච්ච යකඩ කෝරක් අරගෙන ඇහි අතුල්ලණේක පිටිච්චා. අන්දාහං ඉදමේව මනසිකරෝ. ඒකාන්තේම මම මෙන්න මේ විදියට මෙනෙහි කරනවා. ඉතින් අර විදියට වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාරලා ඊළඟට ඔන්න ඒවා භාවනා මානසිකාරයට ආරෝලා දේශනා. අන්දාහං ඉදමේව මානසිකරෝ මම මේ විදියට මෙනෙහි කරන්නට. කොහොමද? ඉති චක්කුන් අනිත්‍ය. ඔන්න අත අනිත්‍යයි. ඇති වෙලා නැති වෙලා විනාශයටපත් වෙලා යන එකක් තමයි ඇත. ඒ වගේම රූප අනිත්‍ය. ඇතට හැම වෙන රූප දර්ශන ඒවත් තේරෙම අනිත්‍ය. සත්ත්ව විඤ්ඤාණං අනිත්‍ය. ඇතක් රූපයක් එක්ක එකතු වුණාම ඇති වෙන චක්කු විඤ්ඤාණය කියන එක ඒකත් අනිත්‍ය. මේ යෝගාවචරය යෝනිසෝ මානසිකාරයෙන් බලන චක්කු සම්පස්සෝ අනිත්‍ය චක්කු සම්පස්සයක් අනිත්‍ය යම් තදං චක්කු සම්පස්සපත්ත්‍ය උප්පජ්ජති වේදිතං සතං වා දුක්ඛං වා අදුක්ඛ අදුක්ඛ මතකං සම්පි අනිත්‍ය මේ චක්කු සම්පස්සේ නිසා යම් සැප දුක් උපේක්ෂා වේදනාවන් පහළ වෙනම නම් ඒකත් තමයි. මේ යෝගාවචර භාවනා මානසිකාර වශයෙන් බලනවා. මෙතන චක්කු සම්පස්ස කියන එක ඩිංගක් තෝරලා දෙන්නට ඕන. අපට අපි සාමාන්‍යයෙන් ස්පර්ශ කියලා විවාද කරනවා. කලේ ගැටෙන දේවල් වලට ස්පර්ශ කියනවා. ඉතින් ඒ අර්ථය නම් වැරදි. කාය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන රූප වලින් හැදෙලා තියෙනවා. කාය හැපෙනදී පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු රූප තුන තමයි ප්‍රධානම වශයෙන් ක්‍රියාව. ඒක එකට හැදීම තමයි කියන්නේ පොට්ටම්පෝ. ඒකට ස්පර්ශය කියලා කියන්න අමාරුයි. පොට්ටබ්බ කියලා එකට දේශනාව කියනවා. යකඩයක් යකඩයක් පිටේකට හැපෙන්නවා වගේ තමයි ධාතු කොටස් ධාතු කොටස් එක්ක ඒකට හැපෙනවා. ඒකට කියනවා පොට්ටබ්බ කියලා. ස්පර්ශය කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ හිතට හැම දෙයක්ම තේරුම් ගන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අන්ධයා දැහැට වෙන නමුත් අතගාලා තේරුම් ගන්න මොනවා හරි. එයාගේ පුරුදුතාවයට අනුව අතදා අතගාලා හිටන් මේක මෙහෙම තමයි කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි කට්ට කරුවලු අපට පුළුවන් අතගාලා යමක් තේරුම් ගන්න. අපට අත ගෑවිත් එක ගැන විතරයි තේරෙම තියෙන්නේ. අත ගෑමනේ නැතිනම් ඒව ගැන තේරෙමක් ලබන්න අමාරුයි. අර කරුවලේ අත ගෑවෙන්න වගේ තමයි හිත මේ අරමුණු වල ස්පර්ශය. ඒක අර වගේ හැපීමක් නෙමෙයි. දිට්ඨියකට අවු වටෙන්න වගේ සියුම් ස්පර්ශය. අන්න ඒකට තමයි පස්ස කියලා කියන්නේ. චක්කුංච පටිච්ච උප්පජ්ජද චක්කු විඥානං තින්නං සංගතු පස්ස. අතත් රූපයක් නිසා චක්කු විඥානය පහළ වෙනවා. මේ තුන් දිනාවකට සම්බන්ධ කරන්නේ ගලපන්නේ ස්පර්ශය කියන්නේ. අනේද සියොම් ධර්මයක් තමයි ස්පර්ශය. මේ යෝගාවචරය කල්පනා කරනවන රක්කති අපද පුරක් අරගෙන ඒ අතුල්ල මේක පිටිච්ඡාවේ මම ඒකාන්තයෙන්ම මෙහෙම මෙනෙහි කරනවා කොහොමද ඉතිචක්තුන් අනිත්‍ය මේ අට අනිත්‍ය රූපා අනිත්‍ය රූපයන් තේරම අනිත්‍ය චක්ක විඥානං අනිත්‍ය චක්ක විඥානයත් අනිත්‍ය චක්කු සම්පස්සෝ අනිත්‍යෝ. චක්කු සම්පස්සයක් අනිත්‍ය. යම්පිකං චක්කු සම්පස්ස පත්‍ය උප්පජ්ජති වේදිතං සතං වා දුක්ඛං වා අදුක්ඛමති සංවා සම්පි අනිත්‍ය. මේ තේරම අනිත්‍යයි කියලා යෝගාවචර යෝනිස මනසිකාරයෙන් බලන්න. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සත්‍යාරයන් පිළිබඳව ස්පර්ශයේ පිළිබඳව වේදනා පිළිබඳව භාවනා කරන ඇති භාවනා කර්මස්ථාන වශයෙන් දේශනා කලින් අසකමනාසේ ජීව ශරීරයේ හිත කියන මේ දොරටු හරට රූපාදී අරමුණු හමු වුණාම ඒවා නිමිති වශයෙන් අනුඥාන වශයෙන් ගත්තාම වෙන ආදීනවේ දුක වදාලා. ඊට පස්සේ යෝගාවචරය මෙහෙම කල්පනා කරන යොක්කම දිවිස්ත්‍යාව මම රස කන නාසය දිව ශරීරය කියන මේ පහ පිළිබඳව ඔක්කොම තේරම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා රූපාදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා චක්ඛු ඥානාදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා චක්ඛු සම්පස්ස කියන මේවත් මෙනෙහි කරනවා සමන්ත ජනන සැපදුක් වේදනා මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා අන්න එතකොට එතන භාවනා මානසිකාදය බුදුරජාණන් වහන්සේ වදාළේ චිත්තකතාව සොත්තං අන්දාහං ඉදමේ මානසිකාරණේ ආයනේ දොරටුව පිළිබඳ අර නින්දට වැටීම තිබිච්චාවේ මම මේ නිදියට ඒකාන්තයෙන් මෙනෙහි කරනවා. ඉති මනෝ අනිත්‍ය. අන්න මනස අනිත්‍යයි. මනස කියන එක අනිත්‍යයි. ධම්මා අනිත්‍යයි. ධර්ම අනිත්‍යයි. මනෝ විඥානං අනිත්‍යයි. මනෝ විඥානයත් අනිත්‍යයි. මනෝ සම්පස්ස අනිත්‍යයි. මනෝ සම්පස්සයත් අනිත්‍යයි. යම්පදං මනෝ සම්පස්සපත්ත්‍ය උප්පජ්ජති වේදිතං සසංමා දුක්ඛංමා අදුක්ඛමසංමා සම්පියං මේක සම්පස්සේ නිසා මනෝ සම්පස්සේ නිසා සපදු උපේක්ෂා කියන වේදනාවන් පහළ වෙන මනෝ ඒ තේරම අනිත්‍ය කියලා භාවනා මනසිකාරේ පවත්වන යෝගාවචරය මෙතන අපි මනෝ අනිත්‍ය ධම්මා අනිත්‍ය ධර්මයන් අනිත්‍ය නිතරම අපි කියන මන මනන්ත පරිච්ඡ ධම්මේත උප්පජ්ජති මනෝ විඥානං මනසත් ධර්මත් නිසා මනෝ විඥානය කියන එක පහළ වෙනවා මේ ධර්ම කියන්නේ මොකක්ද කියලා බොහෝ විට උගත් දෙනෙක් නොදන්නවත් ඇති. සංගත්තේ සුකම රූප නිබ්බාන වශයෙන් හේතුන සත්‍යපිරිතං ධම්මායතන. ඒ අටුවාවේ කියනවා ස්කන්ධ තුනක් සුකම රූපත් වශයෙන් මේ අට නමයක් වෙන නිවනත් එක්ක මේ ධර්මායතනය සංගත්තේ කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ තුන. සංස්කාර වශයෙන් 52ක් තියෙනවා පොඩි එකක් ගන්න ඉතින් වේදනා සංඥාත් එක්ක ඔක්කොම 52ක් එතන තියෙනවා. ඒ මනසට අරමුණේනේ අන්දත්වයේ වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ තුන. ඊළඟට සතුම රූප ආපෝ එක්ති භාව රූපේ රුචි භාව රූපේ ජීවිත රූපේ ආහාර රූපේ හදේ රූපේ පරිච්ඡේද රූප කියලා එතන තියෙන සියම රූප හතක්. ඒකට 52යි 59යි. තම කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති